දේශකයාණන් වහන්සේ කෙකිරාව මඩාටුගම කොටසර ශ්‍රී පියංගල රාජමහා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩාකත් නෝරුවේ විනීත ස්වාමීන් වහන්සේ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 සුදස්සං වජ්ජ මඤ්ඤේ සං අත්තනෝපන දුද්දසං පරේ සංහිසෝ වජ්ජානි ඕපුනාති යථාභුසං අත්තනෝපන ඡාදේති කලින්ව කිතවා සඨෝති ධර්ම ශ්‍රවණය කරන්නට සෝදානම්ව සිටින සදැහැති කාරුණික පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ පටිසන්තහාර සූත්‍රයේදී අපිට දේශනා කොට වදාරනවා දෙආකාරයක පටිසන්තහාර එහෙම නැත්නම් පිළිසඳරක යෙදෙන්න පුළුවන් මිනිසුන්ට කියලා. ඔබ මොකක් කල්පනා කළොත් අපි අපේ ජීවිතයේ ගෙවෙන වෙලාවල් වල මේ පිළිසඳර සඳහා නැත්නම් යම් යම් සාකච්ඡාවන් සඳහා අදහස් වමාරු කර ගැනීම සඳහා කාලය බොහෝ සෙයින් වෙන් කරනවා. එවැනි පටිසන්තර දෙකක් පිළිබඳව ධර්මයේ සූත්‍රයේ සඳහන් වෙනවා. එකක් තමයි ආමිෂ පටිසන්තරය දෙවැනි කාරණය තමයි ධම්ම පටිසන්තරය. ආමිෂ පටිසන්තරය කියලා කියන්නේ පැවිද්දෙක් වේවා, ගිහියෙක් වේවා, කවර જાතියකට ආගමකට කුලයකට අයිති වුණත් යම් කෙනෙක් මෙලව පැවැත්ම සඳහා එපමණක් නෙවෙයි Tamange ඇතම් විට කෙලෙස් වඩාගෙන සංසාර ගමන පැවැත්වීම සඳහා වන සාකච්ඡාවන් සම්මන්ත්‍රණයන් වේනම් ඒවට අපි කියන්නේ ආමිෂ පරිසංතරය කියලා. තවත් විදිහකින් කිව්වොත් ආහාර පාන ඇඳුම් පැළඳුම් වස්ත්‍ර බෙහෙත් හේත් ආදී පිළිබඳව වූ මේ අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීම සඳහා වන සාකච්ඡාවන්ට අපි කියන්නේ ආමිෂ පරිසංතරය කියලා. ඒක එපාමයි කියලා බුදුදහම සඳහන් කරන්නේ නැහැ. නමුත් එයම ජීවිතය නොවේ. එනිසා වෙන්ම උගන්වනවා දෙවැනි කාරණය ධම්මපටිසංතරය කියලා. ධම්මපටිසන්තරයයි කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ මුල් කරගෙන සාකච්ඡා කරන එක, ඒ පිළිබඳව වූ සංවාදයක යෙදෙන එක, එයින් Tamanගේ මෙලව මෙන්ම පරලොව ආධ්‍යාත්මික සුව සාධනය සඳහා අරමුණු කරගෙන යෙදීම ක්‍රියා කිරීම සාකච්ඡා කිරීම තමයි ධම්මපටිසන්තරයයි කියලා කියන්නේ. දැන් එතකොට අපි මේ උදෑසන කාලයේදීත් Taman මේ නිහඬව ධර්මදේශනාව ශ්‍රවණය කරන බලයත් මනසින් අපි යම් සාකච්ඡාවක යෙදෙනවා. ඒ වගේම මේ සාකච්ඡාවට පිළිසඳරට හේතු වාසනා වෙනවා. එම නිසා ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ හැමදෙනාමම මේ යෙදෙන කටයුත්ත බුදුහාමුදුරුව විසින් අපිට පෙන්වා වදාළ මාර්ගයෙහි ගමන් කරන අයගේ ලක්ෂණයක් ගමන් කිරීම සඳහා වන පසුබිම සකස් කරනවා. අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව සඳහා අප විසින් මාතෘකා කර ගන්නට යෙදුනේ බුදුහාමුදුරුවෝ මෙණ්ඩක සිටුවරයා මුල් කරගෙන දේශනා කරන්නට යෙදුණු ගාථා ධර්මයක්. මේ ගාථාව ධම්මපදයේ සංග්‍රහ වෙනවා. ඒ තමයි සුදස්සං වජ්ජමඤ්ඤේ සං අත්තනෝ පනද්දසං පරේසං හිසෝ වජ්ජානි ඕපුනාති යතහබුසං අත්තනෝ පනචාදේති කලින්ව කිතවා සටෝ මේ ගාථාවේ තේරුම තමයි සුදස්සං වජ්ජං අඤ්ඤේසං වජ්ජ කියන්නේ වැරද්ද දුර්වලකම් අඤ්ඤේසං කියන්නේ අනුන්ගේ සුදස්සං ඇතැමුන්ට හොඳින් පේනවා අනුන් කරන වැරදි සමහර අයට හොඳින්ම පේනවා දැනෙනවා නමුත් අත්තනෝපන දුද්දසං ඒ අයට තමන්ගේ වැරද්ද හොඳින් පේන්නේ නැහැ. එනිසාම සඳහන් කරනවා පරේ සංහිසෝ වජ්ජානී ඕපුනාති යතහබුසං. මෙන්න මේ අනුන්ගේ වැරදි දකින, අනුන්ගේ වැරද්ද විතරක් පේන, තමන්ගේ වැරද්ද නොපෙනෙන අය කරන දේ තමයි පරේ සංහිසෝ වජ්ජානී අනුන්ගේ වැරද්ද හරියට ඕපුනාති යතහබුසං. හරියට බොල් පොළනවා වාගේ. ඒ කියන්නේ නරක රොඩු ආදිය පොළනවා වාගේ කරනවායි කියලා. මේන් අදහස් කරන්නේ ඔබ දන්නවා අපි කුල්ලකට හෝ නැත්නම් භාජනයකට රොඩු එහෙම නැත්නම් යම් විදියක දහයිය වගේ බොල් වී වගේ දේවල් අරගෙන කන්දක් උඩකට ගිහිල්ලා පෙළුවොත් ඒ වර නැති නිසා කුල්ලෙන් පෙරිලා එන ටික හුළඟට දසාගෙන යනවා හැමතැනම. ඒ නිසා අනුන්ගේ වැරදි පේන අය, අනුන්ගේ වැරදි විතරක් දකින අය කරන දුර්වල වැඩේ තමයි ඒ වැරදි ප්‍රචාරය කරනවා, පතුරවනවා. Tamange වැරද්ද සංගවා ගන්නවා. ඒක උපමා කරනවා අත්නෝපන ඡාදේති කලින්ව කිතවා සටෝ. මේ කියන්නේ මොකද්ද? කලින්ව කිතවා සටෝ හරියට මේ වටු කුරුළු වැද්දෙක් වාගේ. සාමාන්‍යයෙන් ඈත අතීතයේදී වැද්දෝ කුරුල්ලන්ව දඩයන් කරන්න ගියාම දැල එලලා ඒ අය කොලාතු වලින් ඇඟ ආවරණය කරගන්නවා ගහක් විදිහට අනිත් අයට පේන්න. ඇත්තටම ඇතුලේ ඉන්නේ මිනිස්සේ සත්තු රැවටෙනවා එයාගේ බාහිර ආවරණයට. ඒ ආවරණයට රැවටිලා සත්තු එයාගේ දැලට අහු වෙනවා. ඒ නිසා සටකපටි වැද්දෙක් කොලාතු වලින් Tamanගේ නිර්වත ශරීරයේ වසාගෙන අනිත් අය රැවටීම සඳහා පෙනී සිටින්නේ යම්සේද අන්න ඒ ආකාරයෙන් Tamanගේ මේ කියන දුර්වලකම් වසා ගැනීම සඳහා ඒවා නොදැක්කාසේ නැත්නම් ඇත්තටම නොදැක අනුන්ගේ ඒවා දකිමින් ඒවා සමාජගත කරනවා මොකද Tamanගේ ප්‍රතිරූපය වෙනත් ආකාරයකින් පෙන්වීම සඳහා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා එහෙම කරන අය හරියට අනුන්ගේ වැරදි වලට කරන දේ තමයි සමහරවට නොකල වැරදිත් අනුන්ගේ අල්ලා ගන්නවා. ඒවා වැරදි නිර්මාණය කරනවා. ඒගොල්ලෝ කරන දේ තමයි ඊට පස්සේ තමන්ගේ වැරද්ද වහගන්න ඕන නිසා උස් තැනක ඉඳලා පහලට පොළොන බොල් සුළඟට දසත හමාගෙන යන්නේ යම්සේද ඒ වාගේ එය ප්‍රචාරය වෙන්න පතුරවා හරිනවා ඒගොල්ලෝ විසින්. ඒ හින්දා දැන් අපිට මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතුවක් තිබුණා. බුදුහාමුදුරුව විනය කාරණාවේවා ධර්ම කාරණා දේශනා කළේ යම් හේතුවක් ඇතුව. ධම්මපදයේ දැක්වෙන නිදාන කතාවකට අනුව බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ මෙන්ඩක සිටුවරයාට. ඊටාම් දීර්ඝ කතාවක් නමුත් අපි කෙටියෙන් සඳහන් කළොත් විපස්සී බුදුරජාණන් වහන්සේගේ දවස කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට කල්ප ගණනකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේ බුදු වුණු අවදීයේදී මේ කියන මෙන්ඩක සිටුවරයා වරරෝජ කියන කෙනෙකුගේ බෑනා වෙලා උත්පත්ති ලබනවා. මේ වරරෝජ කියන මනුස්සයා සාමාන්‍ය කෙළඹි පුත්‍රයෙක් මුදල් තිබුණු කෙනෙක්. එයා විපස්සී බුදුරජාණන් වහන්සේට ගඳ කිලියක්, ඒ කියන්නේ බුදුහාමුදුරන්ට ජීවත් වීම සඳහා විහාරයක් සකස් කරනවා තමන්ගේ ධන පරිත්‍යාගය. මේ බෑනා වුණු කෙනා දැනට බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ සමයේදී මෙන්නක සිටවරයා උපදින කෙනා ඒකල එතුමන්ගේ බෑනා වෙලා හිටියේ. එයා කියලා කියනවා මාමණ්ඩිය මමත් කැමතියි ඔබ හදන විහාරයට උදව් කරන්නට යම් තින් කැමැත්තෙන් අනුග්‍රහ කරන්නට. නමුත් මේ වරරෝජ කියන මාමණ්ඩිය කියන නෑ මම තනියෙන් මේක හදන්නේ මට විතරයි මේක කරන්න කැමති තියෙන නිසා ඔබ මේකට සම්බන්ධ වෙන්න එපායි කියලා. ඒ නිසා දැන් මේ බෑනනුවන් මොකද කරන්නේ? Tamange මුදලින් එම විහාර භූමියේම විශාල ධන පරිත්‍යාගයෙන් ඊටාම අලංකාර ධම්සභා මණ්ඩපයක් නිර්මාණය කරනවා. අටුවාව සඳහන් කරන හැටියට රං රිදී මුතු මැණික් වටිනා කියන දේවල් වියපෑදම් කරලා ඒවා ඔබවලා ඊටාම ඒ කියන්නේ සාමාන්‍ය දේව සභාවක් වාගේ කියන හැටියට ඊටාම රමණීය ධර්මශාලාවක් නිර්මාණය කරනවා ධම්සභා මණ්ඩපයක්. මේ මණ්ඩපය සකස් කරලා මහා සංඝයා විශ්වයේහි පූජාව සිද්ධ කරනවා. ඒ පූජා කරයින් පස්සේ මෙයාට නැත්නම් මේ කියන වරරෝජගේ බෑනනුවන්ට ඒ භවයේදීත් ඒ භවයේදීත් ඊටාම සුවදායි සැප සම්පන්න ජීවිතයක් උරුම වෙනවා. මේව කාලයක් ගියයින් පස්සේ මිය පරලව ගිහිල්ලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී උත්පත්ති ලැබලා එක්තරා කාලයක බරණැස් සිටුවරයා හැටියට උත්පත්ති ලැබනවා. උත්පත්ති ලැබලා පහු කාලයකදී ඒ තැනත්තා බරණැස් සිටුවරයා බවට පත් වෙනවා. බරණැස් සිටුවරයාව උත්පත්තිය ලැබපු අවස්ථාව වෙනකොට එයාගේ පවුලේ අයට සහයතුමන්ට බොහොම ඉහළ ධන භවභෝග සම්පත් උරුම වෙනවා. මෙහෙම ධන භවභෝග සම්පත් උරුම වෙන්න කෙනා දිනක් පාරේ යනකොට බ්‍රාහ්මණයෙක්ව මුණ ගැහෙනවා. බ්‍රාහ්මණයාගෙන් අහනවා බ්‍රාහ්මණතුමනි ඔබතුමා නැකස් ශාස්ත්‍ර බලලා මේ ජ්‍යොතිෂය අනුව අනාවැකි කියනවාද කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා "ඔව් අපි අනාවැකි කියන එක තමයි කරන්නේ මොනවද දැනගන්න ඕනි කියලා." ඒ වෙලාවේ කියනවා මේ රටට අනාගතේ මොකද්ද වෙන්නේ කියලා මේ බර්ණැස් සිටුවරයා ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේ බමුණ සඳහන් කරනවා තව අවුරුදු 3කින් මහා දුර්භික්ෂයක් මේ රටට එනවායි කියලා. ඒක පිළිගත් ගර්ණැස් සිටුවරයා ගෙදර ගිහිල්ලා Tamanගේ තියෙන ආදායම් අනුව ආදායම වැඩි කරගෙන අටු කොටු ගබඩා ආදී මහ පොළවේ හැමතැනම ආහාර ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග යොදනවා. අවසාන වශයෙන් බිත්තිවල මැටි වලට අනලත් යම් බීජ වර්ග, වී වර්ග ආලේප කරලා රැක ගන්නවා බිත්ති අතරෙත්. ඒ අනාවැකිය වගේම අවුරුදු 3ක් යනකොට දුර්භීක්ෂය හට ගන්නවා. මේ වෙලාවේ මෙයා බොහොම සත්ගුණවත් කෙනෙක්, යහපත් කෙනෙක්. ඒ භවයේදී ඒ නිසා එයා පෙර පින් කරලා පුරුද්ද තිබුණු නිසා, ඒ වගේම මෛත්‍රී කරුණාව තිබුණු නිසා ප්‍රගුණ කරලා මේ තනත්තා මොකද කරන්නේ? Tamanගේ තිබුණු අර ධන ධාන්‍ය වලින් Tamanගේ අසල් වැසියන්, ඒ වගේම සේවක සේවිකාවන් ආදී පෝෂණය කරනවා. හැබැයි කාලයාගේ ඇවෑමෙන් රැකගත් වස්තු සම්පත් ෂේ වීගෙන යනකොට ඉවර වුණාට පස්සේ එයා කියනවා දැන් ඔබව පෝෂණය කරන්න තරම් වත්කමක් මට නැහැ. ඔබ කඳුපාන් ප්‍රාන්තයක් ළඟට ගිහිල්ලා ජලයේ ඇති තැනක ජීවිතය රැක ගන්න උත්සාහ කරන්න. මතු යම් දවසක නැවත රට ශාස්ත්‍රීය වුණොත් ශාස්ත්‍රීක වුණොත් ඔබ කැමතිනම් යලි මාසයාගෙන එන්න මම ඔබට පිහිට වෙන්නම් කියලා. පිරිස ඈත් වෙලා ගියයින් පස්සේ බිරිඳ පිටියේ තිබුණු මැටිවල තිබුණු වී සුද්ධ පවිත්‍ර කරලා අරගෙන නැලි දෙකක පමණ ප්‍රමාණයක හාල් සංගවලා තබා ගන්නවා මොකද සොර සතුරු වැඩි වෙන නිසා ආහාර අර්බුද නිසා මේ වර්ණස් සිටුවරේ අහනවා දිනක අපිට ආහාරයට ගන්න අවසානයේ මොකද ඉතුරුලා තියෙනවද කියලා. එයාලා සඳහන් කරනවා මම මෙහෙම රැකලා තියෙන හාල් නැලි දෙකක් තියෙනවා කියලා. ඒක සකස් කරන්න එහෙනම් ආහාර ගන්න කිව්වහම කොටසකින් කැඳ හදලා අපි ටිකක් රැක ගන්නවද නැත්නම් මේ සියල්ල කෑම හැටියට අරගෙන බස්ම කෑමට ගන්නවද කියලා. සිටුවරයා සඳහන් කරනවා අපිට කොච්චර කාල ජීවත් වෙයිද කියලා කියන්න අමාරුයි අපේ කෑමම කමු කියලා පළත් එක සකස් කරනවා. සකස් කරලා ගෙදර හිටපු දුවට ඒ වගේම බෑනට දුවට පුතාට ලේලියට සේවිකාවට බිරිඳ සහ සිටුවරයා කියන අය වෙන වෙනම ආහාර වෙන් කරගන්නවා. මේ අතරේ පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසක් ඒ ආසන්න තැනක හිටියා. උන්වහන්සේලා වැඩ ඉඳලා ධානයෙන් සුවෙන් ඉන්න අතරේ පස්සේ අවසානයේ පිඬුසිඟා වඩන වෙලාව වෙනකොට ඒ එක පස්සේ බුදුරයන් වහන්සේ නමක් බලනවා කොහාටද පිණ්ඩපාතේ වඩින්න සුදුසු කොතනදී අපිට කාට හරි පිහිට වෙන්න පුළුවන්කම තිබෙන්නේ කියලා. ඒ වෙලාවේ දකින්න වර්ණ සිටුවරයා ගෙදර ආහාර සකස් වෙනවා. ඒ අයට ප්‍රමාණවත්වයි තියෙන්නේ. හැබැයි ඒ ආහාරය පිළිගත්තොත් ඒ අයට සහ අනිත් අයට ආශිර්වාදයක් කරන්න පුළුවන්කම තිබෙනවා. මේ අදිෂ්ඨාන කරගත්ත පසේ බුදුරයන් වහන්සේ පර්ණසිටුවරයා ගෙදර ගිහිල්ලා පින්ඳ පාතේ පිණිස වැඩම කරනවා. පර්ණසිටුවරයා සහ පවුලේ සිටිය හැමදෙනාම තමන්ගේ සංසාර සුවය අරමුණු කරගෙන යලි මතු උපදින කිසිදු භවයක දුර්භීක්ෂයක් නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව හැමදෙනාගේම ආහාර පසේ බුදුරජාණන් වහන්සේලාට පූජා කරනවා. බඩගින්න ඉවසා දරාගෙන. ඒ වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මේ අයට අපි දානේ වළඳනවා පෙනේවා කියලා. ඒ නිසා උන්වහන්සේ වැඩම කරලා මහා සංඝයාලත් නමේ පසේ බුදුරජාණන් වහන්සේලා සමග ආහාර වළඳනවා මේ පිරිස දැකලා සතුටු වෙනවා. හැබැයි රාත්‍රී කාලේ වෙනකොට සිටුවරයාට බඩගින්න හොඳටම වැඩි වුණු වෙලාවේ බිරිඳගෙන් අහනවා කෑමට දන් කුඩවත් තියනවද බලන්ටයි කියලා. ඇය දන්නවා ආහාර නැහැ කියලා. නමුත් ගිහිල්ලා බැලුවහම ඒ අය කරපු පුණ්‍ය මහිමේ නිසාවෙන්ම ඒ අයට භාජනය පිරීලා බත් ලැබෙනවා කියලා මේ නිදාන කතාවේ සඳහන් කරනවා. මෙහෙම ආහාර ලැබෙනකොට ඒ ගෙදර අයට විතරක් නෙමෙයි. ඒ ගම්මානයේ ජීවත් වුණු හැමදෙනාටම සරිලන ආහාර ලැබෙන්න පටන් ගන්නවා දුර්භික්ෂය අවසන් වෙනවා. ඒ නිසා මේ පූජාවත් එක්ක බර්ණැස් සිටුවරයාට යලි යලි පින් දහම් කරන්න පුළුවන්කම ලැබෙනවා. එතන අපිට කතා කීපයක් කියවෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා විසින් නිවන් දැකීම සඳහා අනුශාසනා කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ බර්ණැස් සිටුවරයා සහ පිරිස ලෞකික අරමුණු වලින්ම දාණය දෙන්නේ. එය බලාපොරොත්තු වෙන කිසිවක් නෙමේ සසර වසනාතුරාවට සුවපත් ජීවිතයක් උරුම වේවා කියන එක. ඒ වගේම මේ පසිරුදුරජාණන් වහන්සේලා වැළඳු වයින් පස්සේ ඒ අයට ආනිසංස හැටියට ලැබෙනවා මොකද පූජා බුද්ධියෙන් දුන්න දාණයට ලැබෙන ආශිර්වාදයේ හැටියට දුර්භීක්ෂයන් මගහරවාගෙන සීල දනාට සුවපත් ජීවිතයක් උරුම කරගන්න පුළුවන්කම ලැබුණා. එතනම චුත වෙලා නැවත දිව්‍ය බ්‍රහ්මාදී භවවල උත්පත්ති ලැබූ බර්ණැස් සිටුවරයා මෙණ්ඩක සිටුවරයා හැටියටයි අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සමයෙහි උත්පත්ති ලබන්නේ. මේ කියන මෙණ්ඩක සිටුවරයා ඊටාම සංසාරේ පිංකල කෙනෙක් නිසා Taman අන් අයට උදව් උපකාර උපස්ථාන කරමින් යහපත් ජීවිතයක් ගත කරනවා. මේ යහපත් ජීවිතයක් ගත කරන අතරතුර දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කල්පනා කරලා දේවරම් මෙහෙර දෙසාවට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට අතරමඟදී හම්බ වෙනවා බමුණු කණ්ඩායම. ඒ අය මේ සිටුවරයන්ගෙන් ප්‍රශ්න කරනවා ඔබ වැනි යහපත් අප අනුගාමිකයෙක් හොඳ උපාසක මහත්මේ ඇයි බුදුරජාණන් වහන්සේ වැනි අක්‍රීයවාදියෙක් ළඟට යන්නේ කියලා. එය නොසලකා හරපු සිටුවරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ වටහාගෙන පසුව එතුමන් දැනුම් දෙනවා මම එනකොට අන්‍ය ආගමික බ්‍රාහ්මණ කණ්ඩායමක් මට බුදුරජාණන් වහන්සේගේ නුගුණ කීවා. දෝෂාරෝපණය කළා. මට මේ ගමන එන්නට එපා කිව්වා. ඒ අය යහපත් කියලා කිව්වා. බුදුහාමුදුරන්ගේ වැරදි තියෙනවා කියලා ඒගොල්ලෝ මට කිව්වේ කියලා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුදස්සං වජ්ජමඤ්ඤේ සං අත්තනෝපන දුද්දසං. උගාක් වැරදි තියන අයගේ හැටි තමයි තමන්ගේ වැරද්ද තමන්ට පේන්නේ. Taman හරියට අර කොලාතු වලින් නිර්වත වසාගෙන අනුන්ව රවට්ටන වැද්දාමෙන් Tamanගේ ස්වરૂපය යටපත් කරගෙන අනිත් අයව රැවැට්වීම සඳහා අනිත් අයගේ දොස් කියනවා නැති නුගුණ කියනවා නැති දේවල් ආරෝපණය කරලා කියනවා ඒ නිසා සිටුවරයාණෙනි නුඹට හමු වුණු ඒ බමුණන් හරියට අර කොලාතු වලින් සැඟවගත්ත වැද්දන් මෙන් අසත්‍යය බොරුව අනුන් ගේ තුල ඇතැයි කියලා උපකල්පනය කරන වැරදි බොල් පොළනවාක් මෙන් හතරත බෙදන අය. ඒ නිසා ඔබ ඒන් ගැලවී ආව නිසා තමයි ඔබට නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා වන මේ ධර්මය හා සමීප වෙන්න පුළුවන්කම ලැබුණේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ගාථා ධර්මයේ තුලින් අපට දෙන පණිවිඩ කීපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි බොල් පිළීම සඳහා එහෙම නැත්නම් අන් අයගේ අපකීර්තිය ප්‍රචාරය කිරීම සඳහා ඒ අරමුණින් අනුන්ගේ වැරදි නොදැකිය යුතුයි. ඇත්තටම අනුන්ගේ වැරදි තියෙන පුළුවනි. නමුත් ඒ වැරදි අපි ගත යුත්තේ ඒ වැරදි තුලින් Tamanගේ ස්වභාවය සංගවාගෙන අන් අයට අපහාසය අපකීර්තිය ඇති කිරීම නොවේ. එය තමයි අර උපමා කළේ කුරුළු වැද්දාටත් බොල් පෙලීමටත්. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවම පැහැදිලි කරනවා. යම් කෙනෙකුට දෝෂ දර්ශනය කිරීමක් තියෙන්න පුළුවනි. ඒ කොහොමද? වරද පෙන්වා දීමට. යම් කෙනෙක් වැරද්දක් කරනවා නම් ඒ අය ඒ වැරද්දෙන් මුදවා ගැනීම සඳහා වන සමාජ වගකීමක් අපි හැමදෙනාටම තියෙනවද නැද්ද? තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ අවහිර කරන්නේ නැහැ. ඒ නිසා මේ අනුන්ගේ වැරදි විතරක් දකින්නට එපා, Tamanගේ වැරද්දක් දකින්න කියලා මෙතන කියනකොට, අනුන්ගේ වැරදි ප්‍රචාරය සඳහා වැඩ කරන්න එපා කියලා කියනකොට, අනුන්ගේ වැරදි දැක අවවාද අනුශාසනා කරන්න එපායි කියන එක මෙතන කියන්නේ නැහැ. මෙතනදී අපි සිහි තබා ගන්න ඕනෑ කරනවා පුදුරජානන් වහන්සේ එය කළා අපට කරන්නට අනුබල දීලා තිබෙනවා. අපිට පංචශීල ප්‍රතිපදාව ගත්තත් අපිට කියන්නේ අනුන්ව නහන්නට එපා, අනුන්ට අනුන්ව නහන්න අවකාශ තියන්නත් එපා. අපි වරු කියන්නත් එපා. ඒ වගේම අනිත් අයට ඒකට අවකාශ තබන්නත් එපා. අන් අසතු දේ පැහැර ගන්නත් එපා. ඒ ආරක්ෂා කිරීම සඳහා වන අවශ්‍ය දේ කරන්නට යුතුයකමකින් අපි බැඳලා ඉන්නවා. මේ විදිහට අපි Taman වැරදි නොකරනවා කියන එකෙන් අදහස් කරන්නේ අන් අයගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන්න එපා කියන එක නෙමෙයි. දිනක් බුදුරජාණන් වහන්සේ දකිනවා අපි දන්න ප්‍රසිද්ධ කතාවක් පුංචි ළමයි පිරිසක් සර්පේකට හිංසා කරනවා. බුදුරජාණන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා ඒ අයට පැහැදිලි කරනවා. කිසිම කෙනෙක් මේ ලෝකේ හිංසාවට දුකට කැමති නැහැ. ඒ වගේම Tamanගේ සුඛාස්වාදයේ පිණිස අනුන්ට හිංසා පීඩා කරන්නට එපා. කරුණාව උගන්වනවා. එහෙමනම් අන් අයගේ වැරදි දැකලා වැරදි පෙන්වීම අපේ යුතුයකමක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ഘോഷිතාරාමි භික්ෂූන්ට, ධර්මදර විනයධර භික්ෂූන්ට ඔවුන් යම් අරමුණක් වෙනුවෙන් යම් කාරණයක් වෙනුවෙන් ගැටෙනකොට එයගේ වැරද්ද පෙන්නලා අවවාද කරා අනුශාසනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සියලු දෙනා වහන්සේටමත් ඊ පැවිදි සියලු දෙනාටම Tamanගේ වැරදි පෙන්නලා අවවාද අනුශාසනා කළා. අර මුලින් කියව ഘോഷිතාරාමේ කතාව අපිට යම් ආදර්ශයක් දෙනවා. ඒ තමයි අපි අපේ සීමාව දැනගෙන අපේ ආවාදන ශාසනා පිළිගන්න අයට පිළිගන්න සීමාවේ ආවාදන ශාසනා කළ යුතුයි. ගෝෂිතාරාමේ ධර්මදර විනයධර භික්ෂූන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා. ඒ අය ධර්මයේ දරාගත්ත විනයට නැඹුරුව හිටපු අය. ඒක ගැටුමක් බවට පත් වුණාම බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා ගැටෙන්නට එපා මේ කාරණේ මුල් කරගෙන කියලා. හිතුවක්කාර වුණු ඒ පිරිස බුද්ධ වචනයටවත් අඩංගු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඕන්ව අතහැර පාරලීය වනයේට වැඩම කරනවා. මොකද විසඳන ස්වභාවය උන්වහන්සේට තේරුණු නිසා විය හැකියි. අපිත් අනුන්ගේ වැරදි දැක කරුණාවෙන් අවවාද අනුශාසනා කිරීම අනුන්ව දුකට වැටෙන්නට පෙරමඟ පෙන්වීම දෙමව්පියන්ගෙන් දරුවන්ට වැඩිහිටියන්ගෙන් තරුණ පිරිසටත් වික්ෂූන්ගෙන් වේවා ගුරුවරුන්ගෙන් වේවා ඒ අයට වැරදි දැක මඟ පෙන්වීම කියන වගකීම තියෙනවායි කියන එක බුදුදහම අමතක කරන්නේ නැහැ මෙතනදි මේ අනුන්ගේ වැරදි දකින්න එපා කියන එකෙන් ඒ එක කාරණයක් හැබැයි අපිට තව කාරණයක් මතක් කරනවා. ඒ තමයි අපි අනුන්ට වැරදි පෙන්වන්න යනකොට ඇත්තටම කරුණාවෙන් නමුත් අනුන්ගේ වැරද්ද දැස අපි උපේක්ෂාවෙන් දැකලා ඒක හදාගන්නට මඟ පෙන්වනකොට අපි උත්සාහ කරන්න ඕනෑ කරනවා අපි කල්පනා කරන්න ඕනෑ කරනවා Tamanගේ ආත්ම ආරක්ෂාවත් සකස් කරගන්න. මොකද පින්නතුනි ඔබට හොඳට අත්දැකීම ඇති අනුන්ගේ ප්‍රශ්නවලදී වැරද්ද හොඳ වැරද්ද පේනලා දෙන්න ගිහිල්ලා ඒ අයගෙන් අපට අනුතුරු වෙන වෙලාවල බොහොම තිබෙනවා අපි දන්න ප්‍රසිද්ධ කතාවක් ඒ වගේම ඒ කතාවක් තිබෙනවා ඒ තමයි මේ මාතංග ජාතකේ දැන් මාතංග ජාතකයේදී මාතංග කියන තැනත්තා චණ්ඩාල කුලයේ උත්පත්ති ලබන්නේ දිත්තමංගලිකාව නම් වූ එකලබරණැස් නුවර සිටුවරයාගේ දියණිය ලබා ගන්නට කල්පනා කරනවා. ඇතරම මාතංග පඬිවරයා ප්‍රසිද්ධව සිටින නිසා ditthamangaliකාවත් ප්‍රසිද්ධව සිටින නිසා ditthamangaliකාව කියන මේ රෝමත් කාන්තාව ලබා ගන්නට මේ කියන මාතංග පඬිවරයා අදහස් කරනවා. ඒ වෙලාවේ සේවකයින්ගෙන් පහර කෑමකට ලක් වෙලා නොලැබුණු කල උපවාසයක් කරලා බිරිඳ ලබා ගන්නවා. ඒ ලබාගෙන එතුමන් පහුවෙනකොට කල්පනා කරනවා මම යම් ධ්‍යාන ශක්තියක් උපදවාගෙන මේ බිරිඳට සුවපත් ජීවිතයක් ලබා දෙන්න ඕනේ කියලා මාතංග පඬිවරයා හිමාල වනයේට ගිහිල්ලා දැහන් වඩා බවුන් වඩා යම් විරුද්ධ ශක්තියින් ලබාගෙන ඇවිදilla මහා බ්‍රහ්මයායයි අන්වර්ථව හඳුන්වමින් යම් ප්‍රාතිහාරයක් පාලා දිත්තමංගලිකාවට යම් වූ ආදායම් ලැබමින් සම්භාවනීය ජීවිතයක් ගත කරන්නට අවස්ථාව සලසනවා. ඒ වෙලාවේදී මණ්ඩව්‍ය කියලා කුමාරයෙකුත් උත්පත්ති ලැබනවා දිත්තමංගලිකාවට. පියාණන් හැටියට සලකන්නේ මාතංග පඬිවරයා. නමුත් මේ ඇති හැකි පරිසරයක් ගොඩනගාගත් දිට්ඨ මංගලිකාව මාතංග පඬිවරයාගේ මඟ පෙන්වීම ඍෂිවරයා වික්‍ර මුනිවරයෙක් එතුමන් මෙහෙම ලබාගෙන හිටිය අවභෝග සම්පත් ඇතුව උත්පත්න වූ මණ්ඩව්‍ය කුමාරයා බමුණන්ට පමණක් දානෙ දෙමින් අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්ම ශ්‍රමණාදීන්ව ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙලාවේදී මේක දුර්වලකමක් හැටියට දැකපු මාතංග පඬිවරයා යලි හිමාල වනයෙන් ඇවිදිලා අවවාද කරනවා. ඇත්තට මෙයා එන්නේ මුනිවරයෙක් හැටියට. එයාව එලවා දමනවා මණ්ඩාගේ කුමාරයා ඇත්තම තාත්තා කියලා නොදැන එලවා දමනවා බමුණන්ට පමණයි මම දානි දෙන්නේ කියලා. පහර දෙනවා එලවනවා. ඒ වෙලාවේ මේ සිල් රකින්න අයට කරන නැත්නම් මේ මුනිවරුන්ට කරන අපරාධය දැකපු අදෘශ්‍යමාන බලවේග හිටපු බමුණන්ටත් මණ්ඩාවේ කුමාරයාටත් දඬුවම් දෙනවා. ලෝකයේ සිල්වතුන්ට ගරහන ලෝකයේ සිල්වතුන්ට නිඳා කරන ලෝකයේ ඇත්තටම ආධ්‍යාත්මික පිළිවෙත් වල ඉන්න අයට අපවාද අපහාස කරන අයට ස්වභාව ධර්මය අදෘශ්‍යමාන බලවේග පිහිට වෙන්නේ නැහැ දඬුවම් කරනවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. Tamange බලය වෙනුවෙන් Tamange පැවැත්ම වෙනුවෙන් එහෙම අපරාධ කරන අය අපරාධ කියලා කියන්නේ අපපූර්ව රාජධාතුවෙන් වැරදි විදිහට සතුට හොයන අය. අප කියන්නේ වැරදි විදිහට රාජ් කියන්නේ සතුට වෙනවා කියන එක. අපරාධයක ස්වરૂපය තමයි වැරද්දකින් සතුටු වෙන එක. ඒ නිසා යම් විදිහක ආධ්‍යාත්මික තලවල ඉන්න අයට අපරාධ මානසිකත්වයෙන් යමක් කරනකොට ඒ අයට ස්වභාව ධර්මයක් ඒ වගේම අදෘශ්‍යමාන බලවේගات එරෙහි වෙනවා. මණ්ඩවේ කුමාරයා සහ පිරිසට ඒක සිද්ධ වුණා. ditta mangalikaවට සිද්ධ වෙනවා මේ බව දැනගෙන නැවත මාතංග පඬිවරයාගේ ආශිර්වාදය ලබාගෙන ඔහු වැළඳු ඉඳුල් වලින් දරුවාටත් බමුණන්ටත් දීලා ඒගොල්ලෝ සුවපත් කරන්න. මොකද ඒගොල්ලෝ අංග විකල තත්ත්වයටපත් වෙච්ච නිසා. ඉතාලම කෙටියෙන් මේ කතාව මම කියන්නේ. එතකොට යම් ඒකෙදී මේ මාතංග කියන චණ්ඩාල කෙනෙක් ඒ පැවති කුල ක්‍රමය අනුව නමුත් ආධ්‍යාත්මික තලයෙන් ඉහළ කෙනෙක්. බමුණන්ගේ මාන්නයට එක ගැටලුවක් වෙනවා. ඒ ගැටලුවක් වුණාට පස්සේ ඒගොල්ලෝ ඒ මණ්ඩව්‍ය කුමාරයාගේ රාජ්‍ය අතහැරලා වෙන තැනකට ගිහිල්ලා 12000ක් පමණ වුණු බමුණෝ ජීවත් වෙනවා. මණ්ඩව්‍ය කුමාරයාත් මේ ආහාරයෙන්ම සුවපත් වෙලා ඔහු වෙනම ජීවිතයක් ගෙවනවා. දැන් මාතංග කල්පනා කරනවා ඒ අතරේ ඔහුට ආරංචි වෙනවා යම් කෙනෙක් යම් කෙනෙක් යම් බ්‍රාහ්මණ ගෝත්‍රික කෙනෙක් එහෙම නැත්නම් ಜಾතිමත්ත කියලා නමකින් හඳුනා ගන්න කෙනෙක් තමන්ගේ ජාතියෙන් මත් වෙලා Taman ඉහෙලයි සම්මතයි කියලා හිතාගෙන හිටපු කෙනෙක් විශේෂයෙන්ම චෛත්‍රවතී කියන නගරයේ ජීවත් වෙනවා කියලා ආරංචි වෙනවා. එතෙන්ට යනවා. එතෙන්ට ගිහිල්ලා අවවාද කරනවා අවවාද කරන්න පෙර ඇත්තටම ඔහුගේ මානෙ බින්දින්න ඕන නිසා ගංගාවේ ඔහු නාන තැනට උඩ තැනක ඉඳලා Taman දැහැටි හපලා ගඟට දානවා ඔහුගේ හිසේ ජටාවේ රැඳෙන්න. ඒක දැනගත්ත මේ කියන ಜಾතිමත්ත කියන පැවිද්දා නිନ୍ଦා අපහාස කරලා චණ්ඩාලයෙක් මට මේ අපරාධය කළා කියලා සාප කරනවා. ඒ සාප කරන වෙලාවේදී හෙට දවසේදී ඉර පායනකොට මාතංගගේ හිස සත් කඩකට පැලේවා කියලයි සාප කරන්නේ. නමුත් මාතංග පඬිවරයා Tamange ශක්තියෙන් එයා කරන දේ තමයි පහවදා ඉර පායනයක නතර කරනවා රඳව ගන්නවා. ගම්වැසියෝ කලබල වෙලා අර ಜಾති මාත්‍රත් එක්ක සාකච්ඡා කළාම ಜಾති මාත්‍ර කියනවා මම නෙමෙයි මේ වැඩේ කළේ මේ ඇවිල්ලා ඉන්න කෙනා කියලා. ඒ වෙලාවේ ගම්මැසියෝ ඉල්ලා සිටිනවා කරුණාකරලා අපිට ජීවත් වීම සඳහා මේ සූර්යයාගේ පෑවීම නතර කරන්න එපා කියලා. ඒ වෙලාවේ මාතංග පඬිවරයා කියනවා මට පුළුවන් එක කරන්න. හැබැයි මට සාප කරපු මේ ಜಾති මත්තගේ හිස පැලෙන්නට පුළුවන්. ඒ නිසා ඒකට ආරක්ෂාව සඳහා මැටි ඔළුවේ තබලා වතුරේ ගිල්වලා ඉර පායන වෙලාවට තියන්න කියලා. කතාවේ කියන හැටියට ඉර පායගෙන එනකොට අර ಜಾති මත්තගේ හිසේ තිබුණු මැටි කට්ට පුපුරලා විනාශ වෙනවා ජීවිතය ආරක්ෂාව. ඒ වෙලාවේදී ಜಾති මත්තට අවවාද කරන්න ගියපු මාතංග පරිවරයට තමන්ගේ ආරක්ෂාව ගැන විශ්වාසය තිබුණ ආරක්ෂා වුණා. ඒ වගේම ඒ අවවාද දීමත් එක්ක ಜಾතිමත්ත්වක ජීවිතය ආරක්ෂා කරන්නත් ඒ වෙලාවේ මාතංග පඬිවරයා කල්පනා කළා. අවවාද අනුශාසනා කළා වගේම. ඒ වගේම මණ්ඩව්‍ය කුමාරයාට 12000ක් බමුණන්ට අවවාද කරන කොටත් තමන්ගේ ආරක්ෂාවේ ශක්තිය ඒ වෙලාවේ තිබුණා. හෘද ප්‍රාතිහාරය පාන්න පුළුවන්කම ඒ වගේම එයයි ගලවා ගැනීමේ ක්‍රමයේ තිබුණා. මෙහෙම තිබිලා අවසාන වශයෙන් මේ කතාවේ කියනවා 12000ක් බමුණන්ව බණුත් බමුණන්ට ආවාද කිරීම සඳහා යලි මාතංග පරිවරය ගමන් කරනවා. එතනට ගිහිල්ලා බමුණන්ට අවවාද කරන්න ගියාම බමුණෝ ඊට කලින් රජුරවන්ට කියනවා මිත්‍යා දෘෂ්ටිකෙක් ඇවිල්ලා ඉන්නවා ඔහුව නසන්ට කියලා. මේ වෙලාවේ මාතංග පඬිවරයා Tamanගේ ධානයෙන් පිරිහුණේ නැතත් එතුමන් Tamanගේ ධාන ශක්තිය තුලම ඉඳගෙන නමුත් එතුමන්ට උපේක්ෂාවෙන් අනිත් අයට අවවාද දීම පිළිබඳ වූ ධාන ශක්තියකින් සිටියේ වී නමුත් තමන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා වන එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය රැක ගැනීමට ඒ වෙලාවේ එතුමන්ට අරමුණක් තිබුණේ නැහැ. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව ගැන සිත නොයදා ජීවිත ආරක්ෂාව ගැන නොසිතා අන් අයට උපකාර කිරීමේ උපේක්ෂාවෙන් පමණක් සිටිය නිසා ඒ කියන සෙනවියන්ගේ කඩුපහරින් මාතංග පඬිවරයාට මරණයටපත් වෙන්න සිද්ධ වුණා. මේ කතාවෙන් අපිට අවස්ථා සංසිද්ධි ගලපනකොට කියනවා අනුන්ගේ වැරද්ද දැකලා මඟ පෙන්වන එක හොඳයි, අවවාද අනුශාසනා කරන එක හොඳයි. හැබැයි තමන්ගේ ජීවිතේ ආරක්ෂාව ගැනත් අපි හිතන්න ඕන කරනවා. මොකද අනුන් අනුන්ගේ වැරදි පිළිගන්න ලෑස්ති නැහැ. හැම වෙලාවෙම අපිට දෝෂාරෝපණය කිරීම පළවෙනි කාරණේ කරගෙන ඉන්නවා. තව කාරණයක්. අපිටත් ඇතැම් අය අපේ වැරදි දැක අවවාද කරන්න එනවා. ඒකත් වැරද්දක් නෙවෙයි. හැබැයි අපිට අවවාද අනුශාසනා දෙන්න එන අය අර බක ජාතකයේ හිටිය කොකාමින් කියන එක මතක තබාගෙන වැඩ කරන්න ඕනේ. ඒකත් ප්‍රසිද්ධ කතාවක්. ඔබ හැමදෙනාම දන්නවා බක ජාතකය. බෝසත්යන් වහන්සේ එක්තරා භවයක රුක්ෂ දේවතාවෙක් වෙයිකද ඉන්න සමයක විල් දෙකක් තිබුණා එක දුර පළාතක පිහිටි විලක වතුර හිඳීගෙන යනකොට මාළුන්ට ජීවත් වෙන්න තව කෙටි කාලයයි තියෙන්නේ. හැබැයි කපටි කොකෙක් කල්පනා කරනවා වතුර හිඳිලා ඔක්කොම එකවර මැරිලා ගියාම Tamanට පාඩුයි. ඒ නිසා ක්‍රමක්‍රමයෙන් දීර්ඝ කාලයක් Tamanගේ යපොම් ක්‍රමය මේයගෙන් සකස් කරගන්න ඕනේ කියලා හිතලා හිඳීගෙන යන විලේ හිටිය අවදානම් තත්වයේ හිටිය මාළු ළඟට ගිහිල්ලා කතාවක් කියනවා. ඔයගොල්ලන්ගේ ජීවිතේ තව ටික දවසක් වේවි. ඔයගොල්ලන්ගේ ජීවිතේ ආරක්ෂා වීම සඳහා නම් තවත් හොඳ විලක් තිබෙනවා. මං කැමතියි ඔය අය එහාට එක් කරගෙන යන්න කියලා. මාළු කියනවා ඔබ කොහොමද විශ්වාස කරන්නේ? අම්මා මුත්තා කාලේ ඉඳලම කොක්කු අපිට කවදාවත් පිට වෙලා නැහැ. හුඟක් සුදු රෙදි අඳගත්ත හුඟක් වෙලාවට පිරිසිදුයි පෙන්නන ගොඩක් අය අපේ සමාජෙත් ඔය කියන කොක්කු වගේ. මොකද ජීවිතේට පිට නොවන අය පිට වෙනවා වාගේ පෙන්නනවා මක්නිසාදයක්. අසරණකම ඉදිරියේ Tamanගේ අවශ්‍යතාව පරිමහ ගන්නට. ඉතින් ඒ නිසා මේ බකජාතකයේ ඉන්න කොකා මම ඔබව ගිහිල්ලා වෙනත් හොඳ තැනකට දාන්නම් කියලා කියනවා. ඒක අහපු මාළු කියනවා අපිට ඔබ විශ්වාස නැහැ. ඒ වෙලාව යෝජනාවක් කරනවා මම ඔබලගෙන් කෙනෙක් වරන් ගිහලා මිල පෙන්නලා එන්නම්. එතකොට ඔබට විශ්වාසයක් තියෙන්නේ නේද කියලා. හා කියලා අරන් ගිහපු මාළුවා බොල් පොළනවා ආපහු ඇවිල්ලා. අපේ මුලින් කතාවේ කිව්වේ සමහර දේවල් නොදැන උපකල්පනය කරලා බාහිරින් දැකලා බොල් පොළනවා සමාජයකට කරනවා. අර අරන් ගිය මාළුවා ඇවිදිලා සමාජයට කියනවා තමන්ගේ පිරිසට කියනවා ඒකයි ඒක පුදුම ලස්සන විලා හොඳ තැනක් යා යුතුම තැනක් කියලා. ඉන් පස්සේ කොකා දවසෙන් දවස එක එක්කෙනා අරගෙන ගිහිල්ලා විල පෙන්නලා විල ළඟ තිබුණු අර රුක්ෂ දේවතාවා බෝසත්යන් වහන්සේ වැඩ සිටිය ගහේ අත්තක ඉඳලා ඒ මාළුන්ව දවසට එක බැගින් ආහාරයට ගන්නවා. ඒ ආහාරයට ගන්න මාළුන්ගේ කටු ඒ ගහ මුල වටනවා. අවසානයේ එනවා විලට. ඇවිල්ලා බැලුවම මාළු අවසානයේ කකුළුවෙක් පමණක් ඉන්නවා. කකුළුවටත් මේ යෝජනාව කරනවා. මම ඔබට පිට වෙන්නම් කියලා. කකුලවා මාළු තරම් ඉක්මන් වුණේ නැහැ. මොන අසරණකම් තිබුණත් ඔහු කල්පනා කරනවා ලෝකයේ සත්තුන්ගේ හැටි තමයි අසරණකම දැකලා පිහිට වෙන ස්වරූපයෙන් ඇවිදilla තමන්ගේ අවශ්‍යතාව පරිමහගන්න එක. ඒ නිසා ඔය අනුන්ගේ වැරදි දැකලා අවවාද කරන එක හොඳයි. අපිටත් අවවාද කරන එක හොඳයි. හැබැයි අපිට අවවාද දෙන අය මේ කොකා වගේ විය හැකියි කියලා කකුළුවාමින් සිතන්ට ඕන කරනවා. කකුළුවා එහෙම හිතලා උට යෝජනාවක් කරනවා. මට ඔබේ හොටේ රැඳිලා යන්න බෑ මම ඔබේ දෙල්ලෙල්ලෙන්නම් මගේ අඬ දෙකෙන් මාව රැගෙන යන්න කියලා. දුර දිග නොබලපු අනුන්ව වැරද්දෙන් රවටමින්ම ජීවිතය සරි කරගන්න පුරුදු වෙලා හිටපු කොකා හිතනවා මේ කකුලුවත් මාළුවන් මෙන්ම දුර දිග නොසිතාගත් තීරණයක් වෙන්න ඇති කියලා. හා කියලා බෙල්ල බදා ගන්නටයි කියලා රැගෙන යනවා. ගහේ අස්සේ වහනකොටම ඔහු දකිනවා යට මාළුන්ගේ කටු විරලා තිබෙනවා. කකුලුවා වහාම කොකාගේ බෙල්ල හිර කරනවා. කොකාට එවෙල තේරෙනවා මම මේ වෙලාවේ නම් අහුනේ වැරදි තැනකට. වැඳ වැටිලා කියනවා අඬමින් කියනවා මම ඔබව මරන්නේ නැහැ. මම ඔබ විලට දාන්නම්. කරුණා කරලා මගේ බෙල්ල අතාරින්න කියලා. කකුලා තීරණයක් ගන්නවා. ඒ තමයි ඔබ මාව විලට ගිහින් දාන්න කියලා. විලට ගිහිල්ලා අතහැරියත් අතහැරපු සැනින් කොකා තමන්ගේ හොට නිදහස් නිසා ඕන වෙලාවක අල්ල ගන්න පුළුවන්. කකුලුවා කරන්නේ බෙල්ල කඩ ළමයි විලට බහින්නේ. නැවත අඩපණ කරනවා මරලම දානවා තමන් වල්ල නිසා ජීවිත ආරක්ෂාව වෙන්නේ. හැබැයි මේ කතාවේ කියනවා රුක්ෂ දේවතාවෙක් සිටි බෝසත්යන් වහන්සේ සාදුකාර දුන්නා කියලා. මම ඔබට පෙර කතාවේදී කිව්වා ලෝකයේ අසාධාරණයෙන් ජීවත් වෙන මිනිස්සු වැරදිම කරනකොට ඒ වැරද්දට ස්වභාව ධර්මයේ සාප කරනවා. අදෘශ්‍යමාන ශක්තියින් සාප කරනවා. දෙවියන් සාප කරනවා. සම්මදෘෂ්ටික දෙවිවරු. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ඒ නිසා බෝසත්යන් වහන්සේ වෙනුවට කෙලෙස් ප්‍රහීන කරලා හිටපු කෙනෙක් නෙවෙයි. රුක්ෂ දේවතාවෙක උපන්නා වුණාට සමස්ත පිරිසකට කරපු අපරාධය සත්තුන්ගේ ජීවිත හානි කරමින් කපටි ජීවිතය ගෙවුපේක දැකපු දින දින දැකපු බෝසත්යන් වහන්සේ සාදුකාර දෙනවා. ඒ නිසා පින්නතනි જાතියක් හැටියට, පිරිසක් හැටියට, ශාසනය ගැන හිතුවහම, ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතුවහම බහුතරයට අසාධාරණකම් කරන, අයුක්තියෙන් කටයුතු කරන කපටිකම් වලින් රවට්ටන අය අපේ වැරදි පෙන්නලා දෙන ස්වරූපයෙන් ඇවිල්ලා අපිට අපරාධ කරන අය පිළිබඳව අපි සාවධාන වෙන්න ඕන කරනවා. ඒ සඳහා ගත හැකි ලෞකික ලෝකයේ තියෙන ඉහළම ආරක්ෂාව Taman සපයා ගන්න ඕන කරනවා. ඒ හින්දා අද දවසේදී අපේ මාතෘකාව වුණු සුදස් සංවජ්‍ය මඤ්ඤේ සමත්තනෝපන දුද්දසං සමහර අය අනුන්ගේ වැරදි හොඳට දකිනවා තමන්ගේ විශාල වැරද්දක්වත් දකින්නේ නැහැ. ඒ අය පරේසං හිසෝ වජ්ජානේ ඕපුනාති යථාබුසං. එහෙම වැරද්දට පුරුදු වෙච්ච අය හරියට කඳු මුදුනක සිට බොල් පොලන්නාක් මෙන් රොඩු පොලන්නාක් මෙන් අපේ වැරදි අල්ලාගෙන ඒවා සමාජගත කරමින් එහෙම නැත්නම් නැති වැරදි ඇති කරමින් දක්වමින් අපිව අපහසුතාවයට පත් කරනවා. ඇයි? අත්තනෝපන ඡාදේ අත්තනෝපන ඡාදේති කලින්ම කිතවාසටෝ හරියට කොලාතු වලින් ආවරණය වෙච්ච වැද්දෙක් කුරුල්ලන්ව කපටිකමින් රවටන්නේ යම්සේද Tamanගේ ස්වરૂපය වසා ගැනීම සඳහා අන් අයව අපකීර්තියට ලක් කිරීම සඳහා වැරදි දක්වන අය ඉන්නවා. නමුත් මා මුලින්ම සඳහන් කළාක් මෙන්ම වැරදි නරකට ප්‍රචාරය සඳහා දකින්න එක සුදුසු නෙවෙයි. නමුත් කරුණාවෙන් යහමඟ පෙන්වීම සඳහා වැරද්ද පෙන්වලා දෙන එක භාග්යක්. නමුත් අපි එසේ අවවාදන ශාසනා කරනවාක් මෙන්ම අපට අවවාදන ශාසනා කරන අය කොයිතරම් දුරට යහපත්ද කොයිතරම් දුරට ඒගොල්ලෝ අපිට ගැන හිතනවාද කියන එක පිළිබඳව කකුළු ආමින් සිටිය යුතුයි. අපි අනිත් අයට ආවාදන ශාසනා කරනකොට සුදුසු අයට සුදුසු තැන්හිදී මිස Tamanගේ ආරක්ෂාව ගිලිහෙන තැනක ආත්ම ආරක්ෂාව නැති තැනක අපි එලෙස උපදෙස් දීමද පිළිබඳවද යලි යලි සිතා බැලිය යුතුයි. මාතංග පඬිවරයාට අවසාන වශයෙන් 12000ක් බමුණන්ව ගලවා ගැනීමට යනකොට මේ අනුන්ව ආරක්ෂා කර ගැනීම සඳහා උපේක්ෂා සිත් ඇති කරගන්නකොට ආත්ම ආරක්ෂාව සඳහා වන සිත නොමැති වුණු නිසා දෙපළු වී මියදුන්නට යන් මියදෙන්නට සිදු වුණේ යම්සේද එනිසා Tamanගේ ආරක්ෂාවත් සලසාගෙනමයි අපිට අනුන්ට මඟ පෙන්වන්නට සිද්ධ වෙන්නේ අවසාන වශයෙන් සඳහන් කරනවා හැබැයි යම් කෙනෙක් Tamanගේ වැරද්ද වහගන්න අනුන්ගේ වැරදි දකිනවා නම් ඒක සුදුසු නෙමෙයි මොකද යම් කෙනෙකුට පරවජ්ජානුපස්සිස්ස නිච්ඡං උද්ධාන සංචිනෝ ආසවා තස්ස වද්ධන්ති ආරාසෝ ආසවක්ඛයා යම් කෙනෙක් අනුන්ගේ වැරදිම සොයනවා නම් නිතර අනුන්ට නිඳා කිරීමම නම් ජීවිතේ කරගෙන ඉන්නේ ඒ අයගේ ආශ්‍රවයෝ වැඩෙනවා කෙලෙස් වැඩෙනවා ආශ්‍රව දුරු කිරීම ඒ අයට කරන්න බැරි වෙනවා ආශ්‍රව දුරු නොකරන තැන නිවන ප්‍රමාද වෙන නිසාවෙන් අපි අනුන්ගේ වැරදි දැක අනුන්ට නිඳා කරමින් ආශ්‍රවයන් වඩනවා වෙනුවට කරුණාවෙන් අනුන්ට පිහිට වෙමින් Tamanගේ ආධ්‍යාත්මික සුව සලසා ගන්නට හැමදෙනාම කල්පනා කරන්න ඕනේ කරනවා අවසාන වශයෙන් පින්වත් හැමදෙනාම කල්පනා කරන්නට සතියේ ආධ්‍යාත්මික සුවය පිණිසවන මග හතර සකස් කරගන්නට මේ සමාජය තුලින්ම Tamanගේ වැරදි දැක ඒ සකස් කර ගැනීම සඳහා අදිෂ්ඨාන කරගැනීමේ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා ඒ සඳහා වන ධම්ම පටිසන්තරේම ධර්මානුකූල පිළිසඳරම හැමදිනාටම හේතු වාසනා වේවා වේවා කියලා හැමදිනාම ප්‍රාර්ථනා කරමු හැමදිනාම දෙවියන් පිටින් දෙමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්ස අද මෙම ධර්මදේශනාවේ දායකත්වයේ බාරගත් පින්නතුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට ඉංගිරිය එස්මෝ වත්ත පළමු පටුමග විසූ 2004 ජනවාරි මාස 25 වන දින පරිලෝසපත් ජස්ලින් විමලාවති දංකොටුව මෑණියන්ට 1994 නොවැම්බර් මාසේ 18 වන දින පරිලෝසපත් සුරබියල් සිනිවිරත්න පියාණන්ටත් මහරගම සාදුමාවත විසූ MMD අප්පුහාමි පියාණන්ට සහ සුසිලා ගුණතුංග මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් වර්ග પરම්පරාවේ පරිලෝකපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින්නා වූ දෙපාර්ශවයේ සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා සේම මේ සමට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ ඉංග්‍රීය එස්මෝ ඉපදින්චි ලයනල් සෙනවිරත්න මහතා. ලයනල් සෙනවිරත්න මහත්මයාටත් අපි තුමුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. දඹදෙණියෙහි පදිංචිව සිට 2017 සැප්තැම්බර් මාස 11 වන දින පරිලෝසපත් අද දිනට 71 වන ජන්මදිනයේ යෙදෙන ඉස්ලාමික විදුහල්පති සාමවිනිසුරු ඒ.එම්. විමලා රංජනී ස්වාමීදීනියටත් අදින් වසර 5කට පෙර පරලෝසපත් එම්.ආර්. හීන්මණිකේ මෑණියන්ටත් සසර භව ජීවිතයේ නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට මඟ පාදා ගන්නා ලෙසත් ප්‍රාථමීය බෝධියකින් ඊතරව ලබන්නා වූ උතුම් නිවන් පසක් කරන්නට මේ පින්කම හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනයත් සුජීවත්ව සිටින්නා වූ පවුලේ සෑම දිනාට තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවාසේම පෙබරවාරි මාස දෙවෙනි දින ජන්මදිනයේ සමරන චාමේන්ද්‍ර සඳරුවන් ආදරණීය පුතණුවන්ට සුබ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනයත් විශ්‍රාමික විදුහල්පති IKM ජයසිංහ පියාණන්ට නිදුක් නිරෝගී සුවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ දඹදෙණිය මීගමුපාර IKMMS ඉලංගසේකර පුතණුවන් IKM ජයසිංහ පියාණන් ඇතුළු පවුලේ ඥාතීන්. ඒ සමටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ගම්පහ යක්කල පිටුවල්ගොඩ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී ලොකුකල ආරච්චිගේ නන්දාවති බාබර්මේනියන් පරෝසපත් වී වසර 6ක් පිරීම නිමිත්තෙන් සහ පියාණන් වන මිරිහාගල්ල කංකාමලාගේ සිරිපාල මහත්මයා පරලෝසපත් වී මාස දෙකක් සම්පූර්ණ නිමිත්තෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් එම ඥාතීන් ඇතුළු දෙපාර්ශ්වයේ මිය ගියා වූ සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කොට පින් අනුමෝදන් කිරීමත් ගෞරවනීය දේශපියාණන් වහන්සේට සුජීවත්ව සිටිනා වූ පවුලේ සැමටත් උන්වන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. සෙමිතා මේ සැමට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධි නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ යක්කල පිටුවල්ගොඩ පදිංචි වැඩිමහල් පුතණුවන් වන එම්.කේ. ගුණතිලක මහත්මයා ඇතුළු දරු පිරිස. ඒ සමටමත් තුමුවන්ගේ ආශිර්වාදය නිරුක් නිරෝගී සුවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දර්ගා නගරයේ හීන් මුල්ලේ පදිංචිව සිට දැන් වසර දෙකකට පෙර පරලෝසපත් ආදරණීය පුතුණුවන් වන උපුල් නිසාන්ත තරුණ මහතාට සසර වසර තාක්කල් මෙවන් වූ අකල් මරණයක් සිදු නොවේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කිරීම ජනවාරි 20 වන දිනට උපන් දිනය සමරන එත් මද්දුම කුමාර මහත්මියටද නිවන් සුව ප්‍රාර්ථනා කිරීම දෙපාර්ශවයේ මියගිය වර්ග પરම්පරාවේ සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පින් අනුමෝදන් කිරීමත් ධර්ම ශ්‍රවණය කළා වූ සම්දෙනාටමත් ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් දර්ගා නගරයේ හීමුල්ලේ පදිංචි ගුණපාල නාකන්දල සරෝජිනී නාකන්දල දෙමාපියන් ඇතුළු සහෝදර සහෝදරියන් සියලු දෙනාටම තුමුන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ සමට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතිව ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ දර්ගා නගරයේ හීන් මුල්ල තනපාල නාකන්දල සරෝජිනී නාකන්දල ප්‍රදීප් නාකන්දල ප්‍රියංගිකා නාකන්දල මధుරේකා නාකන්දල යන දරු පිරිස විසින් ඒ සමටමත් තුමුන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා සමගි ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතාවක් පාදාබ් වන්දනය කරමින් ආරාධනා කර සිටිනවා. අවසරයි ප්‍රාර්ථනා. හොඳයි පින්වත් හැමදෙනාම කල්පනා කරන්නට තදවසේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැක් වූ ඒ නම් සඳහන් කර පින්නතුන් අරමුණු කරන හැටියට එයාගේ නමින් මේගේ සියලුම දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ බැහැම දෙනාගේම නමින් මේගේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා ඒ අය යහපත් සංසාර ගමනක කෙලවර අමා මහ නිවන් සුව ලබන්නට මේ පින් හේතු වාසනා කරගනිත්වා කියලා හැමදෙනාම පින් අනුමෝදන් කරමු ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම හැමදෙනාම කල්පනා කරන්නට අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දක්වපු පින්වත් හැමදෙනාටමත් තම ස්වභාවයේ මෙන්ම නොඑක් දේශයන්ගෙන් ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැමදෙනාටමත් මේ පින් හේතු වාසනා වේවා කායික මානසික නිරෝගී භාවය වේවා මෙලොව මෙන්න පරලෝසෝපත් භාවයේ වේවා හැමදෙනාටමත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිනා තාක් මේ පින් ආශිර්වාද වේවා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරන්නේ සාදු සාදු සාදු නිවැරදිව දැකීම නම් අනුන් දෙස දැකීම නොව තමා තුළින් තමා දැකීමේ පහදා දෙමින් අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ කෙටිලාව මඩාටුගම කොටසර ශ්‍රී පියංගල රාජමහා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩාකත්නෝරුවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය විමුක්ති රෝගී සුවය චිරජීවනයේ ලැබේවා කියලා අපි සාදුකාරයක් පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. Thank you.